ඉතින් සයිඩෝ කියන හැම කල්පනා කරන කට්ටියට බණින්න විදියක් නැහැ රෝවා මේ මේ සාරිපුත්තු සාංශගේ නෑදෑයද කියලා දන්නේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ නම් ඒ ආරයට කරනවා. මොකද එන එන දේවල් හේතුඵල කල්පනා කර කර යනවා. බණින්න සයිඩෝ කියන එක බහින එකයි කරන්නේ. ඕකෙන් කාලේ නාස්ති වෙනවා කියලා. ඉතින් කියනවා වෙස්ටර්නර්ස්ලා ඕකට බරයි. දෙයක් ආපුවාම මේක බල බල බල බල නරක දෙයක් නෙවෙයි නමුත් වෙන්නේ කාලේ නාස්ති වෙනවක් වෙනවා. මුගලන් ස්වාමීන් වහන්සේම කෙරුවේ නෑ ආනාපානෙමයි කෙරුවේ. වටපිට ඩිඩක්ටිව් නොලෙජස් නැහැ. ඒ කියන්නේ අනුමාන ඥාන වලට යන්නේද කෙලින්ම ගියා. දෙකම සාසනේ කැපයි. දෙකම කරනවා. ඒක සමහර වෙලාවට එක චරිතෙම දෙකම කරන වෙලාවකුත් එනවා. දන්න දේ යොද යොදා බලන. දැන් මේ ධර්ම සාකච්ඡාවලත් අපි කරන්නේ එකකින් ගන්න දැනුම තව එකට දම දම බැලිලක් ඒකත් හේතු බල ධර්මයට තමයි වැටෙන්නේ. මේකදී මේ ධම්රිවි ආයතනයේ මාර්ගෙන් මේ පොදුවේ සපේන මේ මේ පහසුකම් සම්බන්ධව පින් අනුමෝදනාවක් සඳහන් කරලා තියෙනවා. අදිනබේ භාවනාවේ වැඩසටහන පැවැත්වෙන අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයේදී ටෙන්ට් එක සපයා දුන් මහත්මිය සහ ඇගේ දෙමව්පියන්ට පින් පිනිස ඒ මහත්මිය ඒ පහසුකම් සැලසලා දීලා තියෙනවා. ඉතින් ඒක කාටත් ඒ කටයුතු කරගෙන යන පහසුවක් වෙනවා. ඊගාව සහභාගී වූ සඳහා ගිලන්පත් සපයා දීමට දායකත්ව ලබා දුන් හර්ෂ ගුණසේකර මහත්මයාටත් මේ ඒ පිං අදහසෙන් තමයි මේ භාවනා කරන අය පිංචේ පහසුකම් සරතර දීලා තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ වැඩ කරන යන්ට මේ ප්‍රධාන දෙපොලක් මේ උදව් වෙලා තියෙන. ඒ වගේම පේන නොපේන උදව් කරන විශාල පිරිසක් නිසා තමයි අපිට මේ බාධාවකින්තරව මාසිකට සැරයක් හරි හම්බෙලා මේ සත්පුරුෂ සංයමයක් පවත්වන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ දෙපොලත් ඒ දෙමාපියෝ සීපත් කරනවා. ඒ ඇත්තෝ මේ ඒ ඇත්තන්ගේ දෙමාපියොත් හිටියානම් යම් විදිහකට මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ කොහොමද? ඒ වගේ අපි මේ කරන පින ඉන්නා තනක සිට දකිත්වා දැක සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ප්‍රධාන දම්රිවි ආයතනයේ ප්‍රධාන කරගෙන අපිට මේ පහසුකම් සලසන්නේ සියල්ලම. ඉතින් ඒ ආයතනගේ ආයතනයේ යම් සම්‍යක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් වෙනවනම් අපි රැස් කරගන්නා මේ කුසල් ශක්තිය නිසා කිසි බාධාවකින් කරදරකින් තොරව ඒ දේවල් සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා යම් තාක් පේනොපෙන පිරිසක් මේකට උදව් උපකාර කරාන ඒ සීල දෙනාමත් මේ මේ කුසල් වල බල මහිමේ නිසා තම තමන්ගේ ප්‍රාර්ථනා කෙලවර බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලේ සාන්ත සුන්දර තත්ත්ව සාක්ෂාත් කරගන්න මේ පින ඒකාන්තී හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි මේ රැස් කර ගන්නා ලද පින් ඒකාන්තයෙන්ම අසේවනාච බාලාණන් බාලයන්ගේ අසුරු නොවීම පිණිස වේවා පණ්ඩිතානංච සේවනං පණ්ඩිතයන්ගේ අසුරු පිණිසම වේවා යන සංසාර ගමනේදී යම් හේතුවක් නිසා අපිට තව දුර දුරට ඉන්න වෙනවනම් ඒ පාරේ තියෙනා වූ බාධක කරදර මාර්ගෝ දුරු සියල්ලම හිරිදුතු අඳුරසේ දුරු වේවා මේ විපස්සනා ශක්තියෙන් අපිට ඒව කපාගෙන කිප්පා විඥාවෙන් සුඛ ප්‍රතිපදාවෙන් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාල ඒ සෝවාන් සකදාගාමි අනාගාමි වැඩපිළිවෙලින් අරිහත්ත්වයේ දක්වාම යෑමට මේ පින් ඒකාන්තෙම හේතු වාසනා වේවා මේ ජීවිතයේදී මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේදීම අපිට මේ කෙලවර දක් ගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදහසින් සීල දනාම එකතු එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් අද දවසේ ආගමික කටයුතු නිමාව මෙතනින් සටහන් කරමු. එත්තාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා සබ්බ සම්පatti සිද්ධියා ඊත්තාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊත්තාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං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 විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බානපත්තිය දැයි සිළු දනාටම මෛත්‍රී ආශිර්වාද ගාථා සජ්ජායනා තම තමන් ඉන්න තැන දෙකන සංඝරත්නයේ සිහිපත් කළ වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච නතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු